This the second part of the talk. You listened before. The long talk was split for the convenience of listening. අසුභ භාවනාව ගැන කතා කරමු. හැබැයි අසුභ භාවනාව ගැන දිගින් දිගට කතා කරන්නට සිද්ධ වුණොත් අපේ කාලය අතිවිශාල වශයෙන් වැය වෙනවා. ඉතින් එහෙම නොවි දන්න දේ භාවිතා කරන්න හැටි ගැන කොහොමද අසුභ භාවනාව ගැන සඳහන් කරලා තියෙන්නේ ධර්මයේහි? උද්දං පාදතලා අදෝ කේසමත්තකා තචපරියන්තං පුරං නානා ප්‍රකාරස්ස අසචිනෝ පච්චවෙක්කති. මෙහෙමනේ තියෙන්නේ. පාදතලේ ඉඳන් කේසමත්තකය දක්වා නොයේකුත් ආකාරයේ අසුබ දේවල් වලින් මේ ශරීරයක් පිළිලා තියෙනවා කියලා පිරික්සන්න කියලා. එතකොට අපි මේක පිරික්සගෙන පිරික්සගෙන යන්න ඕන. දැන් මම මේ අසුබ භාවනාව කියලා දෙන්න යනවා නෙවෙයි. අසුබ භාවනාව දැනගෙන තියෙන්න ඕනේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අය. අසුබ භාවනාව දැනගෙන තියෙන්න ඕනේ. ඒක දන්න අයටයි මේ ඒ කියන්නේ ඒක අපි බොහෝ වශයෙන් කතා කරලා තියෙනවා. ඒකට පය දෙකක් තුනක් යනවා හරියට කියලා දෙන්න. දැන් අපි දන්න දේ දන්න දේ මනසිකාර කරගන්නේ කොහොමද කියන වැඩපිළිවෙල ගැනයි මේ සාකච්ඡා කරන්න පිළිබඳ ඒක තමයි අපි දැනගත යුතුම කාරණාව. එතකොට දැන් බලමු කොයි විදිහටද මේ අසුබ භාවනාව සිද්ධ කරන්න කියලා දැන් දන්නවා. කේසා ලෝමානකාදන්තා තසෝ මන්සං හාරුවට්ටි අට්ටි මිජම් වක්කං හදයන් යකනම් පිහගම් කිලෝමක මේ ඔක්කොම කොහොමද මේ කොටස් ටික අරගෙන වර්ණ සටහන් ගන්ධ පිහිටි තැන් ආශ්‍රය කරපු තැන් මේ එකකින් හරි පිළිකුලක් උපදිනවා නම් මේ පහෙන් එකකින් හරි පිළිකුලක් උපදිනවා නම් ඒ වස්තුව කෙරෙහි පිළිකුල උපදිනවාමයි සාමාන්‍ය වශයෙන් වර්ණයේ පිළිකුල නම් ඒ වස්තුවම පිළිකුල ගන්ධය පිළිකුල් නම් අපි දන්නවනේ කොච්චර සුන්දර වස්තුවක් ළඟ තිබුණත් ඒක ළඟ ගඳයි නම් ඉතින් කොහොමද ඒ වස්තුව පිළිකුල කොච්චර ලස්සනට ඒ වස්තුවක් තිබුණත් ගඳයි නම් පිළිකුල හරිද ඒ වගේ හැඩේ හැඩේ පිළිකුල් ස්වභාවය නම් අනිත් දේවල් කොහොම තිබුණත් ඒක එහෙමයි නේද සමහර වෙලාවට ඉතින් මම කියන්න ඕනේ නෑනේ සම්මත වශයෙන් ගත්තාම සමහර නැත්තම් ඊ타මත්ම ඊ타මත්ම අවලස්සන අය ඉන්න. ඒයාලා කොච්චර එක එක සංසාරගත කර්මය අපි මේ නිඳා කරනවා හැම නෙවෙයි. මේ නමුත් සියලු දෙනා එක වගේ. නමුත් සම්මත වශයෙන් අවලස්සනව ඉපදිලා ඉන්න අය ඉන්න. ඉතින් ඒත් ඊළඟ එයාලා කොයිතරම් සුවඳ විලවුන් මේවා කරත් කොහොම කරත් ඒ පිළිබඳ ප්‍රසාද හැඟීම් උපදින්නේ නැති අය ඉන්නවා මේ ලෝකේ. එහෙම විරූප වෙලා ඉපදිලා ඉන්න අය ඉන්නවා. ඉතින් මේ වගේ ඒක කියන්නේ සටහන කියලා. එතකොට මේ එකකින් හරිය පිළිකුලක් තියෙනවා නම් එතකොට මේ පිළිකුල් මුළු ශරීරයේම තියෙන පිළිකුල් වස්තු දෙකේ මේ එකකින් හරි පිළිකුලක් තියෙනවා නම් පිළිකුල උපදිනවා අසුබ හැඟීම උපදිනවා. දැන් මේ විදිහට මේ වැඩේ පාවිච්චි කරන්න ඕන දැන් අපි. හ්ම්. ශරීරයක් පිළිබඳව සුබ හැඟීමක් ඇති වෙනකොට මොකද කරන්න ඕනේ? අන්න ඒ සුබ හැඟීම හරියට නිකන් අර නිවන දක්වා යන ගමනේදී නැත්තම් ඒකාග්‍රතාවයක් හොයාගෙන යන ගමනේදී අපි හිතමුකෝ විස්කම්බන ප්‍රහාණයක් හොයාගෙන යන ගමනේදී මාර්ගසිතක් හොයාගෙන යන ගමනේදී මේ සංසාරගත දෝෂය නැති කරගෙන ditta ධම්ම සුඛ විහරණයෙන් වාසය කරන්නට යන ගමනේදී මේ පීඩාව අයින් කරන්න යන ගමනේදී මේ ඉදිරියට අර වාහනයක් ඉස්සරහට කෙනෙක් පැන්නාම තිරින්ග තද කරන්න ඕනේ කියලා මානසිකාරයක් එනවා වාගේ මේ සුබ හැඟීමක් ආපු ගමන් එනකොටම මොකද එන්නේ සුබ නිමිත්තක් පහළ වෙනකොටම ඒකට අසුබ නිමිත්ත යොදවා ගැනීම තිරින්ග තද කිරීම වගේ ඉක්මනින් අසුබ නිමිත්තක් ඒ වෙලාවෙම අසුබය මෙනෙහි කරමින් අර සුබ හැඟීම යටපත් කරන්න අන්න ඒකටයි කිව්වේ ඒ කාමච්ඡන්දය නැති කරන යථාභූත නුවණ දැනගෙන තියෙන්න ඕනේ දැකගෙන තියෙන්න ඕනේ කියලා. එහෙම නොවුනොත් Tamanටත් අනර්ථයක් අනුන්ටත් අනර්ථයක් දෙදෙනාටම අනර්ථයක් සහ අර වැටහිලා තියෙන දේවක්වත් වැටහෙන්නේ නැති තත්යකටපත් වෙනවාය කියලා සඳහන් කරලා තිබුණේ ඒකයි. ඉතින් අපි මොකද කරන්න ඕනේ? මේ දේවල් ගැන ඊ타ත්ම ප්‍රබලව මේ කියන කාරණාව පුහුණු කරන්න. හරිද? දැන් මේක කරන්නේ කොහොමද? සමහර වෙලාවට අර සුබ හැඟීම ප්‍රබලයි. ඉතින් මොකද කරන්නේ? දැන් අද යට වුණා. කාමචන්දයට යට වුණා. නැඩගෙන ගියා. පීඩාවටපත් වෙලා හිටියා. සමහරට වැරදි වැඩකුත් කෙරුණා. නොකල යුත්තක් කළා. හරිද? දැන් මොකද කරන්නේ? ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? පුහුණු වෙලා නැහැ. Tamanට අදාළ වෙලාවට අදාළ විදිහට අදාළ හැඟීම එන්න පුහුණු වෙලා නැහැ. එහෙනම් තාම පුහුණු වෙන කෙනෙක් Tamanට තේරෙන්නේ නැත්නම් ඊළඟ වතාවේදී මේ අනතුරට ලක් වෙන එක නැති කරගන්න. දැන් අද මගේ අතින් මේ වැරද්ද වුණා කියනකොට මොකක් හරි වැරද්දක් වුණා අපි හිතමු ඍජුවම කාමයේ වර්ධව හැසිරීමක් වුණා කියලා. දැන් හෙට දැන් මේක වුණාට පස්සේ පීඩාවෙන් ඉන්නවා. හැබැයි මේ තරම තේරුම් ගන්න ඕනේ. මේක තමයි ඇත්තම කතාව. අයි ආහාරයකට පෙරදුනා කියනකොට තමන්ගේ හිතේ තරම තේරුම් ගන්න ඕනේ. තමන්ට නුසුදුසු ආහාරයක් ගිජුව ගිලගෙන ගිලගෙන ගියා. අසුබයි කියලා හිතන්නකො Tamanට මේ කියන්නේ අගුණයි කියලා හිතන්නකො ලෙඩක් හැදිලා ඉන්න වෙලාවක් කියලා හිතන්නකො නමුත් ගිලා. එහෙම ඒක තමයි මේ කාමච්ඡන්දයට මැඩගෙන යනවා කියලා මේ උගුරෙන් පල්ලෙහාට දාගන්න පුදුම කැමැත්තක් තියෙන්නේ අර සමහර ආහාර જાතියක් ඉතින් මොකක්ද මේකේ තේරුම කියලා ඒව ඔක්කොම යටපත් වෙලා දැන් ඉතින් ලෙඩත් වැඩි කරගත්තා. දැන් ඉන්නවා පීඩාවෙන් ආයෙනම් මං කවදාකවත් කන්නේ නැහැ කියලා. ඔය චුට්ට විතරක් හිතලා හරියන්නේ නැහැ. වාහනේ අදාළ වෙලාවට තිරින්ග තද කරගන්න බැරුව කාව හරි හැප්පුණා. අනතුරක් වුණා. දැන් හිතා ගන්නවා ඊළඟ දවසේ මම කොහොම හරි තිරින්ග තද කරනවා කියලා. හරියනවද? හරියනවද? නැහැ. මෙන්න මේ ටික තමයි අද අපි මේ ප්‍රායෝගික යෙදීමකට දාගන්නට සූදානම් වෙන්නේ. හරි. එහෙම හිතුවට හරියන්නේ නැහැ. මොකද කරන්න ඕන? ඕනම හදිස්සියකට කෙනෙක් වාහනේ ඉදිරියට පැන්නොත් තිරින්ග තද වෙනවා. තිරින්ග තද වෙන ආකාරයට මානසිකත්වය හදන්න ඕනේ. තිරින්ග තද වෙන ආකාරයට මානසිකත්වය සකස් කරන්නම ඕනේ. ඒක කරන්න වෙන්නේ පුරුදු වෙලාමයි. පුරුදු වෙලාමයි. හරි. එහෙනම් අන්න එහෙම මොකද කරන්නේ තමන් අද පෙරදුනා නම් යම්කිසි රූපයකට යම්කිසි ආහාරයකට වැරද්දක් වුණා නම් හෙට ඒක නොවන විදිහට මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා හදනවා මෙන්න හෙට මොකද වෙන්නේ යන්තම් වැලකිලා යනවා ඊට පස්සේ දැන් ඉතින් හරි කියලා හිතාගෙන මෙනෙහි කරන්නේ නැතු ඉන්නවා මේ සැබෑම ක්‍රමය මම මේ කියන්නේ හුඟක් වෙලාවට වෙන දේ ප්‍රායෝගිකව දැන් මෙනෙහි කරන්නේ නැතු ඉන්නවා මෙනෙහි කරන්නේ නැතුව ඉන්නකොට මොකද වෙන්නේ මෙන්න මේ ආයසරයක් එකපාරටම අනිද්දා අසාර්ථක වෙනවා දැන් තේරෙනවා ආය මං අසාර්ථක වුණා කියලා ඇයි උපන් ගමම්ම උපන් කාමච්ඡන්දය තියෙන බව මම දැනගන්නවා මේ කාමච්ඡන්දය මට කලින්ම තියෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ? එයා මොකද කරන්නේ ඊට පස්සේ? එයා ඊ타ත්ම ප්‍රබලව එයාගේ වැඩපිළිවෙල නිර්මාණය කරගන්නවා නැවත ඊළඟ දවසේ නොවෙන්න. එතකොට මෙන්න මොකද වෙන්නේ? ආයසරයක් වලකිනවා. දවස් දෙකක් තුනක් වෙලා කියලා තියෙනවා ඊට පස්සේ. හරි දැන් හරි වගේ එන්න ආය කඩාගෙන යනවා ඒතකොට ආය අසුබය මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ආය හදා ගන්නවා දැන් මේ වැඩ පිළිවෙල පුහුණු වෙනවා ඒ වෙලාවෙම මේ දේ කරන්න පුහුණු වෙනවා අසුබය හොඳට වර්ධනය කරපුවම අසුබ හැඟීම හරි ප්‍රබලව එක ශරණයක යෙදෙන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්. ඒ එහෙම හදපුවම එක ශරණයක එන මේ සුබ හැඟීමට අර ඒ එකපාරට මේක යටපත් වෙන්න නම් එක ක්ෂණයක එන ප්‍රබල අසුබ හැඟීමක් හදන්න ඕනේ කියලා Tamanට අත්දැකීමක් ලැබෙනවා. ඔන්න ඒ පුරුද්දත් එක්ක ඒ ඒ වෙලාවට තැනට සුදුසු නුවණින් යුක්තව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව Tamanගේ මනසට නැගෙන විදිහට ඒවා સિદ્ધ කරලම පුරුදු වෙන්න ඕනේ කියන්නේ. ඒවා સિદ્ધ කරලම පුරුදු වෙන්න ඕනේ. එහෙම නැත්තම් බෑ. ඉතින් ඒ ඒ විදිහට මේ මානසිකාරය ටික ටික ටික ටික ටික ටික හදන්න ඕනේ. මේ අසුබ මානසිකාරය මේ සමහර වෙලාවට සෝබන වශයෙන් දැනෙන ස්ත්‍රී පුරුෂ රූප ආදී දේවල් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලමින් මේ ආකාරයටම මොකද කරන්න ඕනේ? මේ තියෙන අසුබ ස්වභාවය උපදවා ගන්න ඕනේ. එතකොට කලින් උපන්න කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක දුරු වෙන විදිහටත් ඒ වගේම නූපන් කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක උපදින්නේ නැති විදිහටත් හැම වෙලෙම එන්න දෙන්නේ නැතුව කොහොම හරි කරලා මේ මේ தত্ত্বය උපදවා ගන්න ඕනේ. ඉතින් එහෙම නිවැරදි මානසිකාරය කියුවේ එකයි යෝනිසෝ මානසිකාරය දැන් බලන්න අසුබ හැඟීම උපදින්නත් ඕන අසුබ හැඟීමෙහි යෝනිසෝ මානසිකාරය උපදින්නත් ඕන ඒ අසුබ හැඟීම් ඇති කර ගැනීම පිළිබඳව ඒ රූපය පිළිබඳව යෝනිසෝ මනසිකාරයක් ලෝභ දේශ මොහ අඩු වෙන අර කාමච්ඡන්දය අඩු වෙන ආකාරයේ මෙනෙහි කිරීමක් සිද්ධ කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට කොයි ආකාරයකින් හරි මේ කියන වැඩපිළිවෙල අපේ තුලින් නිර්මාණය කරගන්න පුහුණු වීම දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට සිද්ධ කරන්න ඕනේ. අකණ්ඩව මේ පුහුණු කිරීම සිද්ධ කර කර සිද්ධ කර කර මේ මානසිකත්වය ගැන සැලකිල්ලෙන් ඉන්න ඕන පින්නත් හරිද? මේ මානසිකත්වය ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනේ මොකක්ද මට සුබ හැඟීමක් එනකොටම අසුබ හැඟීමක් උපදවා ගන්න පුළුවන් තත්යක මානසික තත්ත්වයක් හදාගෙන ඉදිරියට යන්න ඕනේ. ඒක පුහුණු කරන්න ඕන එකක්. ඒ පුහුණුව හරියටම කොයි වගේද අර අපි කිව්වා වගේ මේ වාහනයක් පදවගෙන ඉදිරියට යනවා වගේ මේකට මිශ්‍ර වෙන්න දෙන්නේ නැතුව තියාගන්න ඕනේ. එක එක පාට හිතට මිශ්‍ර වෙනවා වගේ කාමච්ඡන්දයෙන් බාධා වෙන්නේ නැති වෙන්න අපි කොයි විදියට හරි මේ කාරණාව सिद्ध කරගෙන යන්න ඕනේ. ඉතින් මේක කොහොම හරි දැන් මට හිතෙන හැටියට තේරුණා වෙන්න ඕනේ කියලා. අසුබ හැඟීම උපදවාගෙන මොකද කරන්නේ මේ අසුබ හැඟීම භාවිතා වෙන විදිහට මානසිකාරය හදා ගන්නවා. එතකොට දැන් අත්දැකීම් ලැබනවා කියන එක අසුබ හැඟීම ප්‍රබල නැතුව හදාගත්ත කෙනාට ඒ කියන්නේ ඒක හොඳින් හොඳින් මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ප්‍රබල කරගත්තේ නැත්නම් දැන් වතුරක පීනන කෙනාට හොඳට බලය යොදව ගන්න තරම් එයා ශක්තිමත් වේ බලය සැඩපහරට අභිබවා යන්න පුහුණු කරේ නැත්නම් සැඩපහර පැත්තට ඇවිදලා යනවා. ඒ වගේ තමයි මේ අසුබ හැඟීම ප්‍රබල නම් සුබ හැඟීම යට කරගෙන Taman දැනට වර්ධනය කරගෙන තියෙන සුබ හැඟීම යට කරගෙන අසුබ හැඟීම ප්‍රබල වෙලා වැරද්ද සිද්ධ වෙනවා. ඉතින් එතකොට දැන් Taman අත්දැකීමක් ලබා ගන්නවා මේ වෙලාවෙත් යට වුණා කියලා. එතකොට මොකද කරන්නේ ඊටත් වැඩිය ප්‍රබලව අසුබ හැඟීම හදන්න වෙනවා කියලා තීරණයක් ගන්න වෙනවා. ඉතින් මුලදි මේ තීරණ ගන්න කල්යාණ මිත්‍රයා ඕන වෙනවා. Tamanට තනියම මේක කරගන්න බැරි නම්. අර වාහනේ පදවන්න පුරුදු වෙනකොට පුහුණුකාරයාගෙන් පණිවිඩ හම්බුණා. ටික දවසක් යද්දී තනියම ඒ පණිවිඩ තමන්ගේ ඇතුළෙන් එන්න පටන් ගත්තා. ඒ වගේ සමහර විට දැන් තමන්ට බැරි නම් අනතුර තේරුම් අරගෙන කාමච්ඡන්දය ප්‍රබලව තියෙනවායි කියන අනතුර තේරුම් අරගෙන Tamanට හැකියාවක් නැත්තම් පින්නත් මේක යට කරගන්න. හරිද? මොකද කරන්න ඕනේ? කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ඕනේ. ධර්ම ශ්‍රවණයක් ඕනේ. හරිද? එතකොට අන්න ඒකනේ මේ තියෙන අපූර්ව වැඩ පිළිවෙල කියන්නේ. ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මේ හතර හැම වෙලෙම කැරකි කැරකි කැරකි කැරකි මේ කෘත්‍ය සිද්ධ කරනවා මොකක්ද මේ කාරණාව සිද්ධ කරන්නේ මොකක්ද තමන් ඉදිරියට යන වැඩපිළිවෙල තමන්ට ඉදිරියට මේ විදිහට යන්න බැරි වෙනකොට කල්යාණ මිත්‍රයාගෙන් උපදෙස් ගන්නවා දැන් කල්යාණ මිත්‍රයාගෙන මේ මේ ඔහොම නේ ඔහොම නේ මෙන්න මේ වගේ මෙනෙහි කරන්න මේ වගේ කරන්න එතකොට හරි ගියේ නැත්නම් ආය ඇවිල්ලා කියනවා මේ හරියන්නේ නැහනේ මට මේ තියෙන මේ දේවල් ඔය කමඨාන් පිරිසුදු කරනවා කියලා කියන්නේ අන්න ඒකනේ තමන්ගේ කමඨහන වර්ධනය කරපු යෝගියා තමන්ට අදාළ කෙලෙස් ධර්ම යට වෙලා නැතිකොට නැත්නම් අදාළ මානසිකාරය වර්ධනය වෙලා නැත්නම් ඒ බලාපොරොත්තු වෙච්ච තරමට ගිහිල්ලා තනියම කරගන්න බැරි වෙනකොට අන්න ඊළඟ ගන්නවා. ඉතින් අන්න එතකොට කාලයක් මේක පුහුණු වෙනකොට මොකද වෙන්නේ? කල්යාණ මිත්‍රයෙක් නොමැතිව තමන්ගේ මනස තමන්ගේම කල්යාණ මිත්‍රයා බවට පත් වෙලා ඒ හරි පණිවිඩය දෙනවා වෙලාවට. හරියටම පුහුණු වුණා වගේ. එහෙනම් සුබ හැඟීම යටකරනද අසුබ හැඟීම වර්ධනය කර කර කර කර කර කර පුහුණු කරන්න ඕනේ. සුබ හැඟීම යටකරනද අසුබ හැඟීම වර්ධනය කර කර කර කර කර කර පුහුණු කරන්න ඕනේ. ඉතින් ඒක එක පැත්තක්. කොහොම හරි ඒ දේ කරන්න ඕනේ. එතකොට ඔන්න මම සාර්ථකයි කියලා කියන්නේ කොහොමද? මට දැනෙනවා මම සාර්ථකයි කියලා කොහොමනම්ද? කාමච්ඡන්දයක් උපදිනකොට මට මානසිකාරයක් ඇති වෙනවා. කාමච්ඡන්දයක් ඉපදුනා කියලා සහ ඒ කාමච්ඡන්දය යට කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මගේ මනසෙන් නැగిලා එනවා. ඒ වෙලාවෙම යම් විදිහකින් මම මට ඒක යට කරගන්න බැරි වුණොත් ඊළඟ වතාවේදී යට කරන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල මට හදන්න අවශ්‍ය කරන ආකාරයේ තල්ලුවක් මෙහෙවීමක් මගේ ළඟ තියෙනවා ඊළඟට ඒ කාමච්ඡන්දය දුරු වෙනකොට ඒක නැති වෙනකොට නැති වුණා කියලා මම දන්නවා කොයි වෙලාවක හරි නැවත ඒක උපදිනවා කියලාත් මම දන්නවා ඔව් කොහොම තිබ්බට ආය උපදිනවා කියලා දන්නවා මේ යටපත් වෙලා දැන් ඔය අසුබ එහෙම වඩන කාලයේ සුබ හැඟීම් සම්පූර්ණයෙන් නැතුව තියෙනවා හොඳට වර්ධනය කරන කාලේ ආය ටික දවසක් නැතුව හිටියොත් එහෙම මෙන්න ආය ප්‍රබලව නැගිලා එනවා. ඉතින් ආය යට කරගන්නට සිද්ධ වෙනවා උත්සාහ කරලා. ඉතින් මේ වැඩේ කර කර ඉන්නකොටත් කෙනෙකුට තේරෙනවා මේක මෙහෙම කරලා විතරක් මදි. මීට එහා ගිය වැඩ පිළිවෙලක් සිද්ධ කරන්න ඕනේ කියලා මොකද කරන්නේ මීට එහා ගිය ආය කවදාකවත් මෙවැනි අනර්ථකාරී හැඟීම් නූපදින විදිහට තමන්ගේ මේ වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ කියලා මොකද කරන්නේ වේදනානුපස්සීව චිත්තානුපස්සීව කායානුපස්සීව කටයුතු කරලා ඒක විදර්ශනාවකට හරවා ගන්නවා සමුදය වය නාම රූප පරිච්ඡේද ආදී නිම කරගෙන පටිච්චසම්පාදය ආදී මෙනෙහි කරමින් මොකද කරන්නේ? ඒ අදාළ විදර්ශනාවන් සිද්ධ කරලා ආය කාමරාගයන් නැති නොවන තත්වයකටම පත් කරගන්නවා තමන්ගේ මනස සමුච්ඡේද වශයෙන්ම ග්‍රහණය කළ එතෙන්ට යන කම්ම මේ වැඩපිළිවෙල කවදා හරි සංසාරික ජීවිතයේ පින්නත් මේ හප්පගන්නේ නැතුව කොහොම හරි මේ මානසිකාරය හදාගෙන ඉදිරියට හරයන්න වෙනවා. ඉතින් කල් දාන එකේ තේරුමක් නැහැ. මෙවැනි අවස්ථාවක් ලැබිච්ච වෙලාවේ පුහුණු කරන්න ඕන යම් පමණකට හෝ පුහුණු කරගන්න ඕන. මොනවත් පුහුණු කරන්නේ නැතුව කාරණා දැනගෙන නම් විතරක් ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් අසුබ භාවනාව දන්න අය මොකද කරන්න ඕන? ඒවා අරගෙන ඒ ආකාරයට මෙනෙහි කරන්න ඕන. ඊළඟට මේ මම හිතන්නේ තව තියෙනවනේ මේක අමච්ඡන්දේ නැති කරගන්න තියෙන මෙනෙහි කිරීම අතර තියෙන ඊටාම ප්‍රකට මෙනෙහි කිරීමක් තමයි දස අසුබයන් කියලා කියන්නේ. එතකොට මේ දස අසුබයන් අතර තියෙන දේවල් ඒ කියන්නේ දැන් තමන්ගේම ශරීරය අරගෙන මේ ශරීරය කොයි වෙලාවක හරි ඒ කියන්නේ උද්දුමාතක අසුබය කියලා කියන පළවෙනි එක හිසේ ඉඳන් දෙපතුල දක්වා ඉදිමිච්ච මල සිරුර ගැන මෙනෙහි කරනවා මේකට වෙන දේ තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මෙනෙහි කරනවා එතකොට දැන් මේවා මේ නිට්ටයයි සුඛයි ආත්මයි සුබයි කියලා තියෙන හැඟීම අයින් වෙන තුරු මේ මලමිනිය මෙනෙහි කරනවා. ඉදිමිලා ගිය හිසේ ඉඳන් දෙපතුල් දක්වා මේ ඉදිමෙච්ච මේ මල සිරුර. ඉතින් ඒ විදිහට අසුබ හැඟීම් උපදවන්න පුළුවන් පහසුවෙන් ඕක නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන මේ උත්සාහ කරන අයට පින්වත් මේ හැම පැත්තකින්ම උත්සාහ කරන්න හිතෙනවා ආදීනව හරියට දැක්කම මේක කරලා බැලුවා හරි මේ නිකන් අපි සාමාන්‍ය කරන කේස් දොම් නියදස් සම්මාස්නහර 60 60 මිදුළු ආදී වශයෙන් තියෙන මේ අසුභ භාවනාව උපරිම ප්‍රතිපදායකයි. හරිද? එතකොට ඒත් හරියන්නේ නැත්තම් මේ විදිහට මැරිලා ඉදිමිච්ච ශරීරයක් ගැන මෙනෙහි කරනවා. මෙනෙහි කරලා දෙපැත්තට මේ ලෝකේ ඉන්න සියලුම දෙනාගේ ශරීරවලට මේ සිද්ධිය සිද්ධ වෙනවා කියලා දැනන තුරු එතකොට මේවා මත්තේ නැහි නැහි යන්න හිතෙන්නේ නැහැ. කලකිරීම එතන සබ්බේ සංඛාරා අනිච්චාති අන්න මේ සියලුම සංස්කාරයන් අනිත්‍යයි කියන හැඟීමත් එක්කනේ කලකිරීම ඇති වෙන්නේ. ඉතින් මේ කලකිරීම ඇති වෙන தත්ත්වයටපත් වුණොත් තමයි ඒ සමග්ගෝ විසුද්ධියා එකම විසුද්ධියේ මාර්ගය. ඉතින් එහෙනම් මොකද කරන්නේ? ඒක කරලා බලන්න. ඒක පහසුවෙන්ම කරන්න පුළුවන් තමන්ගේ භාවනා වේලාවක භාවනා කරන වේලාවක මේ දසසුබේ වඩන්න පුරුදු වෙන්න. හරිද? ඒ කියන්නේ මේ මගේ තමන්ගේ ශරීරයේ ඉස්සලා හිත තියාගන්නේ හරියටම තමන්ගේ ශරීරයේ තියාගෙන මේ පාද තලයේ ඉඳලා කේස් මත්තකේ දක්වා මේ යටිපතුල් දෙකේ ඉඳන් හිස දක්වා මුහුණේ දිමිලා තියෙන ආකාරය අතපය දිමිලා තියෙන ආකාරය අත්විඳින්න කොයි වෙලාවෙ හරි මේක ඉදිමිලා තදින් ඉදිමිච්ච මනසිකක් බාටපත් වෙනවා පුපුරන්න ඔන්න මෙන්න වගේ තියෙන මනසිකක් බාටපත් වෙනවා දැන් මේ මූණට එහෙම හිත තියාගෙන අපි දන්නවනේ අපේ මූණ අපිට දැනනවා කියන එක අනුමාන දැනීමක් අපේ පින්නත් නේ. හරියට බැලුවොත් හරියට හිතුවොත් තේරෙනවා දැන් මෙහෙම ඇස් දෙක පියාගෙන මූණ ගැන හිතන්න තුට්ටා. මේකේ හැඩයක් ගැන මට නෑ අදහසක්. මේක මේ හැඩයට තියෙන්නේ කියලා හරි අදහසක් එන්නේ නෑ. මේකේ ප්‍රමාණය මෙච්චරයි කියලා අදහසක් එන්නේ මේක කොච්චර පළලද කොච්චර දිගද කොච්චර ප්‍රමාණයක්ද නහයේ හැඩේ මෙහෙම හිතුවට නහයේ හැඩේ Tamanට දැනෙන්නේ නැහැ. හ්ම් එතකොට එහෙම දැනෙන්නේ නැහැ මේ ශරීරය. එහෙම අපිට හරියට හැඩේවත් නොදැනෙන ශරීරයක් එකක් මේ ඉන්නේ. මේකේ හැඩේ බලාගන්න අර වතුර භාජනයකට එබෙන්න ඕනේ, කැඩපතකට එබෙන්න ඕනේ. හරිද? ඉතින් එහෙම තමයි. தත්ය ඒත් ඉතින් වම දකුණ මාරු වෙලා පේන්නේ. ඉතින් එහෙම ඒ දැනෙන්නේ නැති මුහුණ ඉදිමුණා කියලා හොඳට හිතන්න පුළුවන් මේක ඉදිමිලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. මේ එහෙම ඉදිමෙන ස්වභාවයේ තියෙන ඒ මල සිරුර ගැන හොඳට මෙනෙහි කරපුවාම තමන්ගේ තමන්ගේ ගැන හොඳට නිබඳව මතක් වෙන ගන්නට මෙනෙහි කරන්න ඕනේ. ඒක කරලා එතකොට මොකද වෙන්නේ? අනුන්ගේ ශරීරය ගැනත් එහෙම මතක් වෙන්න පටන් ගන්නවා. එය වර්ධනය කරන කාලෙදී. එතකොට ශරීර පිළිබඳව අසුබ හැඟීම් ඇති වෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. අන්න කාමච්ඡන්දාදිය අයින් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට විනීල කසුබය කියන එක. ඒ කියලා කියන්නේ හොඳටම නිල් පැහැ ගන්නෙච්ච සම්පූර්ණ මේ තියෙන ප්‍රකෘති ශරීර වර්ණය වෙනස් වෙලා කළු පාට වෙච්ච නිල් පාට වෙච්ච ඉදිමිච්ච මේ ශරීරය ගැන ශරීරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන ස්වභාවය පාට වෙනස් වෙච්ච ශරීරය පිළිබඳව නිල් වෙච්ච ශරීරය පිළිබඳව මෙනෙහි කරනවා අර මං කිව්වා වගේම තමන්ගේ ශරීරයේම හිත තියාගෙන මේ විනීලක අසුබය වඩන්න ඕන. ඉතින් එහෙම කරලා අසුබ හැඟීම උපදවා ගන්න ඕන ඕනම වෙලාවක අසුබ හැඟීම පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි වෙන්න ඕන. පාවිච්චි වෙනතුරු මොනවද? සුබ හැඟීමක් උපදෙද්දී. සුබ හැඟීමක් ඉපදිලා යම්කිසි ශරීරයක් ගැන ආසාවක් ඇති වෙලා ඒ මැත්තේ නිකන් එක පිට එක පිට වැටි වැටි විතර්ක පහළ වෙන්න පටන් ගත්තොත් පින්නන්නේ කවදා හරි දවසක අසුබ භාවනාව හෝ මේ දස අසුබයන් හෝ වඩලා ඒක යටපත් වෙච්ච වෙලාවක තමයි තේරෙන්නේ මෙච්චර කාලයක් මට මේක යටපත් කරගන්න බැරි වෙච්ච එක අපරාධයක් කියලා. ඒ යටපත් වීමෙන් ඇති වෙන සහනය විඳිනකොට තමයි තේරෙන්නේ මේක කරන්න තිබ්බ දෙයක් නේ කියලා. එක සැරයක් මේක කරවුවොත් කෙනෙක් එයාට මේ මනසට දැනෙනවා මේකට විසඳුමක් තියෙනවා කියලා. ඔන්න මානසිකාර හැදෙන ඊළඟ ආකාරයෙන් මම මේ කියන්න යන්නේ. අර පුහුණු කර කර පුහුණු කර කර මොකද වෙන්නේ කඩයිම දක්වා එක සැරයක් සිද්ධ කරනවා. දැන් මේ දස අසුභය හෝ කලින් අපි කිව්ව අසුභ භාවනාව හෝ පුහුණු කර කර පුහුණු කර කර මොකද කරන්නේ නිස්කම්බන ප්‍රහාණයක් දක්වා ඒ කියන්නේ යටපත් වීමක් දක්වා එකවතාවක් සිද්ධ කරගත්තොත් එතනදී එයාට මොකද වෙන්නේ ලොකු සුවයක් ලොකු සහනයක් ඇති වෙනවා මම අර කිව්වා වගේ හැඟීමක් උපදිනවා මොකක්ද මේක මට කලින් කරගන්න එක සැරයක් හරි බැරි වුණානේ කියලා. අන්න ඒකත් එක්ක ලොකු අදහසක් එනවානේ මේ සංසාරගත සත්වයෝ මේක නොදැනගෙන මේ වගේ විසඳුමක් නොදැනගෙන ශරීර කූඩු පස්සේ පන්නගෙන පන්නගෙන පන්නගෙන යන හැටි මැරෙනකම්ම ඒවා ගැන කල්පනා කර කර වාසය කරන හැටි ඊළඟට මරණයන් මත්තෙත් ඒවා ප්‍රාර්ථනා කරන හැටි මේ වගේ දේවල් නොදැනගෙන සිද්ධ කරගන්න දේ තමන්ගේ හිතේ නැగి නැగి බොරබුරා නැගෙන ගින්න නිවා ගන්න තියෙන මේ උපක්‍රම නොදන්නා නිසාවෙන් මොනතරම් පීඩාවටපත් වෙනවද කියලා තමන්ටත් භයානක හැඟීම් උපදිනවා මේක නෑ ඇත්තටම නැති කරලා දාන්න ඕනේ නැත්නම් කවදා හරි ආයසරයක් මෙවැනි තත්යකටපත් වෙනවා කියලා ඔය වගේ මේ ක්‍රියාවලිය ගැන මානසිකාරයක් හැදෙනවා පින්වත්නි. මේ ක්‍රියාවලිය ගැන සම්පූර්ණ මානසිකාරයක් හදා ගන්නට හැකියාවක් ලැබෙනවා. ඒක අතිමහත් වූ කාරණාවක්. ඊ타මත්ම වටිනාම කාරණාවක් තමයි මේ අපි මේ කතා කරන්නේ ඔන්න ඔය සිද්ධිය පිළිබඳව. ඉතින් මේ ආකාරයට අපි මොකද කරන්න ඕනේ? අපේ මේ ගෙවන්නා වූ ජීවිතය අර්ථ ගන්ව ගන්න ඕනේ. වෙනස් දැකීමක් ඇති වෙන්නේ. හරිද? එතකොට යම් විදිහකින් අර කියන මානසිකත්වය ඇති වුණාට පස්සේ අපේ මානසිකාරයේ තියෙන අමුත්තක් දැන්. ඒ අමුත්ත හරීම මේ ප්‍රකටව දැනෙන එක. අපේ පින්වත්ටි අපි දන්නවා අපි හොඳින් ඉන්න අයත් එක්ක යම් ගැටුකාරී තත්ත්වයක් ඇති වුණොත් යම් හේකින් ඊට පස්සේ අපි මොකද කරන්නේ වෙන අයත් එක්ක හොඳ වෙනවා වෙන විසඳුමක් හොයාගන්නවා. එතකොට එතන අපිට සැනසීමක් තියෙනවා. එතනත් එක්කත් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවෙනොත් තව තැනක් හොයාගන්නවා. එතකොට මොකද වෙන්නේ? එතනත් අපිට යම් කිසි ආකාරයක සැනසීමක් තියෙනවා. මේ විදිහට තැන් මාරු කර කර මාරු කර කර මාරු කර කර යනවා. හැම වෙලෙම වඩා හොඳ අය හිටියොත් අපේ හිත වැඩිපුර නැමෙන්නේ වැඩියෙන් සතුටක් ඇති වෙන තැනකට විසඳුමක් එක තැනක වර්ධිනකොට ඊට වැඩිය හොඳ තැනක් පිළිබඳ විසඳුමක් අපිට තියෙනවා. අහවලා හොඳයි නේ කියලා යම් විසඳුමක් අපිට තියෙනවා. අන්න ඒ තියෙන විසඳුම අපි මොකද කරන්නේ අපේ මනසට එක සැරයක් විඳින්න දුන්නා තමයි ඒක ගෝචර වෙන්නේ අපේ මනසට. ඒ කියන්නේ කෑමක් කියන්නකෝ ඒක ලේසි. මොන හරි කෑමකට මම ලොකු කැමැත්තක් තියෙනවා. ඊට වඩා රස කෑමක් මට පසුව ලැබෙනවා. දැන් මේ කෑම දෙකම තිබුණොත් මගේ හිත ඇදිලා යන්නේ අර වැඩියෙන් රස තිබ්බ කෑම කෙරෙහි වැඩියෙන් රස දැනිච්ච කෑම කෙරෙහි මගේ සිත ඉක්මනින්ම වඩා ඉක්මනින්ම ඇදලා හරි අන්න ඒක අපි හොඳින් වටහා ගන්න ඕනේ. හිතා හොඳින් වටහා ගන්න ඕනේ. එහෙම අපේ හිතට ඒක විසඳුමක් විදිහට දැනෙන්නේ ඒකේ යම් ප්‍රමාණයක් වින්දාම. ඒ වගේ පින්වත්නි එක වතාවක් මේ කාමච්ඡන්දය යටපත් වෙලා විස්කම්බන වශයෙන් මේ මුළු ලෝකයම කෙරෙහි තියෙන මේ හොයන ගතිය අර කලින් අපි කතා කරේ මේ කාමච්ඡන්දේ හිඳ හොයනවා හැම වෙලේම මේ කාමච්ඡන්දය නිසා ඇති වෙන ගින්න නිවා ගන්න අරමුණු හොයනවා මේ හිත ඒකින්ද හරි අමාරුයි හරි වෙහෙසයි අන්න ඒ හොයන ගතිය යටපත් වෙච්ච ගමන් ඇති වෙන සුවය හරි විස්කම්බන වශයෙන් මේක ප්‍රහාණය කරගෙන වින්දොත් ඔන්න අපිට ලොකු වෙනසක් තියෙනවා විසඳුමක් තියෙනවා පින්වත් මේ හිතට මේ වගේ සුවයක් මේ ලෝකේ තියෙනවා කියලා අපේ මානසිකාරයට ලොකු වැටහීමක් තියෙනවා. අන්න ඒක කොහොම හරි කරගන්න ඕනේ එක දිගට අකණ්ඩව මේ වැඩේ කරලා එක සැරයක් හරි යම් ප්‍රමාණයකට මේක අත්විඳින්න යම් වැඩපිළිවෙලක් හදාගන්න ඕක චුට්ට චුට්ට චුට්ට චුට්ට චුට්ට චුට්ට කර කර ඉන්න නැතුව ඔය පොඩි වෙලාවක් අසුබේ වඩනවා ඔන්න ආයසරම් මරණ සතිය ටික වෙලාවක් වඩනවා ආය සතියකට විතර පස්සේ ආය ටිකක් වෙලා කරනවා ඔය තැන් තැන් වලින් එකතු කර කර කරන් ඉන්නත් ඒක පාටම වීරයක් අරගෙන මේ කියන සතුට මම මේ කියන සුවය මම එක සැරයක් හරි විඳින්න ඕනේ කියලා එක සැරයක් හරි ඔය හිතට ආහාරයක් විදිහට ඒ සුවය උපද්දවලා දෙන්න. එහෙම උපද්දවලා දුන්නොත් අපේ පින්වත්නි මොකක්ද වෙන්නේ? එහෙම උපද්දවලා දුන්නොත් මේ ඔන්න ඔය මානසිකාරය හදාගන්න බොහොම පහසුයි. යාට ඒතකොට විසඳුමක් තියෙනවා. ඒ වගේ විසඳුම් ඇත්තටම අපි හැමෝටම තේරුම් කරවලා දීලා තිබුණොත් පුංචි කාලේ හරි. ඔය දිවිනසා ගන්න ඒවා සිද්ධ වෙන්නේ නැහැ. දිවිනසා ගන්නේ ඇයි? තමන්ට අවශ්‍ය කරන කාමච්ඡන්දය පෝෂණය කරගන්න බැරි වෙනකොට ඇති වෙන ගින්න දරා ගන්න බැරුව වෙන වෙන පැත්තකට මේ හිතට විසඳුමක් තියෙන පැත්තක් පේන්නේ නැහැ. කොයි පැත්තෙන් ගියත් රෑ එළි වෙනකන් එයාට විසඳුමක් හිත හොයන මේ පැත්තෙන් සැනසීමක් මේ පැත්තෙන් සැනසීමක් වෙන කිසිම සැනසීමක් නැහැ මේ අර පුරුදු වෙච්ච රූපයේ විතරයි එයාගේ සතුට උපදින්නේ ඒක එක උමතුවක් ඒ ඉතින් ඒ කියන්නේ එයාට ඒ රූපයේ සතුට උපදින විදිහට පුරුදු වෙලා සුබ හැඟීම ප්‍රබල වෙලා දැන් මේ රූපේ යාට නැති වෙලා හදිසියෙ එක්කෝ තරහ වෙලා එක්කෝ මැරිලා මොන හරි වෙලා මේ රූපය දැන් Tamanට අහිමි වෙලා එහෙම අහිමි වෙනකොට ඇතුලෙන් ඒ කාමච්ඡන්දය පෝෂණය කරගන්න බැරි නිසා ඇති වෙන ගින්න තමයි දිනසා ගැනීම දක්වා යන්නේ. ඒකයි ඒ අනතුරට ප්‍රථමයෙන් අපි විසඳුමක් හදලා තියාගන්න ඕනේ කියන්නේ. ඉතින් ඔන්න ඔය අදාළ මානසිකාර උපදවා ගැනීම කියන එක කොච්චර වැදගත්ද කියලා දැන් තේරෙන්නේ නැහැ. ඒකින්ද මේවා ටික ටික පුහුණු කරලා තියෙන දස අසුබය එහෙම පුහුණු කරාට කමක් නැහැ. දැන් අපි කතා කරේ විනීලක අසුබය පිළිබඳව ඊළඟට විකුබ්බක අසුබය කියලා කියන්නේ ශරීරයේ හැම සිදුරකින්ම ඒ කියන්නේ මේ ඇහෙන් නහයෙන් කටෙන් කනෙන් මේ හැම තැනින්ම සරව වැగిරෙන හරි මේක ඉතින් තමන්ගේ ශරීරයත් එක්ක අනුගත කරලා හිතන්න ඕනේ. දැන් අපි දැකලා තියෙනවා අපිට දැනিলা තියෙනවානේ. ඉස්සෙල්ලා තමන්ගේ ශරීරය ගැන මෙනෙහි කරනකොට පින්නත් නේ අපිට දැනিলা තියෙනවා චූටි කාලේ හරි කටින් කෙල පෙරිලා. ඒ කටින් කෙල කරනකොට දැනෙනවා මෙහෙම උඩු බැලිය අතට බුදියගෙන ඉන්න මට මම වගේ කටින් කෙල පෙරලා තියෙනවා මතක තියෙනවා. දැනিলা තියෙනවා. නහයෙන් හොටු පෙරලා තියෙනවා දැනিলা තියෙනවා. එහෙම දෙන ඇහෙන් කඳුළු යන හැටි දැනিলা තියෙනවා. කණෙන් සමහර වෙලාවට නාලා එහෙම කනට වතුර ගිහලා ඉන්න වෙලාව කණෙන් වතුර එළියට යනවා දැන්න තියෙනවා. අන්න ඒ වගේ මේ භාවනාවේ ඉන්න කෙනා මේ ශරීරයේ හැම තැනින්ම සැරව ගලන ස්වභාවය සැරව දැන් කඳුළු වෙනුවට සැරව එන්නේ. එතකොට කණෙන් එන්නේ සැරව, ඇහෙන් එන්නේ, නහයෙන් එන්නේ, කටෙන් එන්නේ සැරව. අන්න එහෙම සැරව ගලන මල සිරුර පිළිබඳව අසුබ හැඟීම උපදවා ගන්නවා. ඒකට අනුන්ගේ ශරීරයටත් ඒ ස්වභාවයම සිද්ධ වෙන බව හොඳට මෙනෙහි කරලා ඉතින් මේ සුභ හැඟීම වෙනුවට මේ විපුබ්බක අසුභය පිළිබඳව ඉතාමත්ම ප්‍රබලව අසුභ හැඟීමක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට විචිත්තක අසුභය කියලා කියන්නේ කඳ මැදින් දෙකට වූ මලසිරුර. මේ පින්නන්තය අහලා තියෙනව නේද? අතීතයේදී වික්ෂුන් වහන්සේලා සොහොන් වලට වෙලා භාවනා කරා කියලා. සොහොන් කියලා කියන්නේ අතීතයේදී දැන් වගේ නෙවෙයි කැලෑවට ගිහිල්ලා දාලා එනවා මලමිණිය. ඈතට ගිහිල්ලා දාලා එනවා මේ ප්‍රදේශයටවත් මේ පොඩ්ඩක්වත් උනදක් ඉන්නේ නැති තරම් ඈතට කැලෑවේ අතල්ලන එක කරන්න වල්ලා ඉන්නේ නැහැ. ඉතින් එවැනි සොහොන් පිටණි වල ඒ මලසිරු සත්තු කනවා වගේ ඉදින් වෙනවා ඒවා ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් වික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ? එවැනි තැන් වලට ගිහිල්ලා ඒවා දිහා බලාගෙන මේ අසුබය මේ වඩන්නේ. ඒ මේ අනතුර දැනගත්ත උත්මය. මේ අනතුර මොකද ඒ ඒ දුෂ්කර ජීවිතය ගත කරන්නේ මේ අනතුර දැනගෙන. හරි භාවනාවක යෙදෙනකොට පින්නත් මේ තමන් ඉන්න තැන පිළිබඳ ආහාර ගැටලුවක් තියෙනවා නම් ඒවා ගැටලු විදිහට දැනෙනවා නම් එතකොට ඉන්න කෙනසුනේ ගැටළු විදිහට දැනෙනවා නම් ඒවා දරා ගන්න අමාරු නම් ඒවා ඊටා සුපෝභෝගී ආකාරයට සකස් කර ගන්න හදනවා නම් ඒ ඔක්කොම තුල තියෙන කාමච්ඡන්දය. හරි. ඉතින් ඒවත් එක්ක ඕනම තත්වයක් යටතේ Tamanට ජීවත් වෙන්න පුළුවන් මට්ටමකට Tamanගේ කටයුතු ටික සම්පාදනය වෙන්න ඕන. ඕනම තත්වයක් යටතේ Tamanට ජීවත් වෙන්නට පුළුවන් මට්ටමකට තමන්ගේ කටයුතු ටික සම්පාදනය වෙන්නම ඕන. ඉතින් වික්කායිතක අසුබය කියලා කියන්නේ සතුන් විසින් තැන් තැන කඩාගෙන කනු ලබන තත්ත්වයේ තියෙන සත්තු කෑලි කෑලි ගලවගෙන කන ඒවා පණුව ගහලා මේ සම්පූර්ණයෙන්ම මේ විදිහට මේ දස අසුබය ගැන හොයාගෙන ඒ දස අසුබය වඩන්න අපි පසුව ඒ දස අසුබය පිළිබඳ සම්පූර්ණයෙන්ම විස්තර කරන්නම් වෙනත් වෙලාවක අසුභ භාවනාව ගැන විස්තර කරලා තියෙනවා වගේ. ඉතින් මේ කරුණු හොයාගන්න. මේ කරුණු හොයාගෙන මොකද කරන්න ඕනේ? ආය කාමච්ඡන්දය නූපදින විදිහේ යම්කිසි ආකාරයක වැඩපිළිවෙලක් ඔය වගේ මානසිකාරයක් සකස් කරගන්න ඕන මොකක්ද සුබ නිමිත්ත වෙනුවට අසුබ නිමිත්ත හැදෙන්න ඕනේ අයෝනිසෝ මනසිකාරය වෙනුවට යෝනිසෝ මනසිකාරය උපදවා ගන්න ඕනේ. සුබ නිමිත්ත වෙනුවට අසුබ නිමිත්ත හැදෙන්න ඕනේ. අයෝනිසෝ මනසිකාරය වෙනුවට යෝනිසෝ මනසිකාරය උපද්දවා ගන්නට ඕනේ. ඉතින් එහෙම තමයි අපි කොයි විදිහකින් හරි මේ කාමච්ඡන්දයෙන් ගැලවෙන්නේ. කාමච්ඡන්දයෙන් ගැලවෙන්න ඕනේ. ඉතින් ඒක ගැලවීමෙන් අපිට පුළුවන් වෙන්න ඕනේ හිත ඒකාග්‍රභාවයකට ගන්න මට්ටමටම කාමචන්දේ විතර නෙවෙයි මේ පහම ගැන අපි කතා කරාට පස්සේ අපිට තේරෙනවා මේ පහම කොයි ආකාරයටද අපි වර්ධනය කරගන්නේ කියලා එකවර. ඉතින් එහෙම ඒ මිශ්‍ර වෙලා එන මානසිකාරය හැදෙනවා ඊට පස්සේ. එතකොට අන්තිමට මොකද වෙන්නේ? නීවරණ වලට යට වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ අරගෙන යන්න පුළුවන් වෙන වැඩපිළිවෙල තමන්ගේ තුලින්මයි උපද්දවා ගන්න. ඒ විදිහට මානසිකාරය හදන්න වෙනවා. තමන්ගේ තුලින්ම නීවරණ වලට යට වෙන්නේ නැතුව ඉන්න පුළුවන් මානසිකාරය තමන්ගේ තුලින්ම උපද්දවා ගන්නවා. ඒක තමයි අත්‍යවශ්‍ය වැඩපිළිවෙල වෙන්නේ. එහෙනම් මේ විදිහට අපි මේ අවශ්‍ය ආකාරයට සුභ හැඟීම් නැති වෙන විදිහට අසුබ හැඟීම වර්ධනය කරගන්න මානසිකාරය හදාගන්න ඕනේ කියන එක දැන් මම හිතනවා තේරෙනවා කියලා. දැන් අපිට ලේසි ඉතින් ටික කතා කරන්න මොකද මොනවද මේ සඳහා කළ යුතු දේවල් කියලා තවදුරටත් අපි සාකච්ඡා කරමු. හොඳයි දැන් අපි කතා කළ යුතු මාතෘකාවන් බොහෝමයක් හැම තැනකදීම කතා කරපුවාම මොන හරි ධර්ම කරුණක් ඔන්න ඔය විදිහට තමන්ගේ මානසිකාරය හදාගන්න එක ගැන හැම වෙලෙම අවධානය යොමු කරන්න ඕනේ. දැන් සබ්බාස සූත්‍රය ගැන කතා කරනවා නම් සබ්බාස සූත්‍රය ගැන කතා කරනකොට එහි තමයි මේක ප්‍රබලවම තියෙන්නේ කියන ඍජුවම තියෙන්නේ යෝනිසෝ මානසිකාරය ගැන. ඒ හැම අවස්ථාවක්ම තියෙන ආශ්‍රව දුරු කර ගැනීම පිළිබඳව ඒ ඒ පర్యాయ ධර්මයන් සාකච්ඡා කරන හැම තැනකම තියෙන පරිසංකායෝනිසෝ පරිසංකා යෝනිසෝ මේ විදිහටමයි හැම දැනකම තියෙන්නේ. කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව පිරික්සමින් ඉතින් ඒ ඒ යෝනිසෝ මනසිකාරය ගැන ඒ මනසිකාරය හදාගන්න එක තමයි වැදගත්ම වෙන්නේ. ඒකෙන්ද අපි මේ වෙලාවෙත් බලන්න ඕන මේ මානසිකාරය කොහොමද හදාගන්නේ ඕනම ධර්ම කරුණක ඒ මානසිකාරය හදාගන්න ආකාරය හොඳයි දැන් ඊළඟට අර ව්‍යාපාදයට යට වෙලා ගියොත් ව්‍යාපාදේ නිසා යම් කිසි තැනක පීඩාවට පත් වුණු ව්‍යාපාදය විසින් අපිව මැඩගෙන ගියොත් තමන් තුළ උපන් ව්‍යාපාදය දැනගන්නටත් ඕනේ ඒ වගේම නූපන් ව්‍යාපාදය ගැන දැනගන්නටත් ඕනේ එතකොට නූපන් ව්‍යාපාදය උපදිනකොට නූපන් ව්‍යාපාදයක් උපදිනවාය කියලා දැනගන්නටත් ඕනේ උපන් ව්‍යාපාදය දුර වෙනකොට ඒක දුර වෙනවා කියලා දැනගන්න ඕනේ දුරු වෙච්ච ව්‍යාපාදය ආය කොයි කවරදාකවත් උපදින්නේ නැති තත්වයටපත් වෙනකොට ඒකත් දැනගන්න ඕන. ඉතින් මොකක්ද මේ ව්‍යාපාදය කියන එක ගැනත් අපි සාකච්ඡා කරමු. මොකද අපි ඒ ගැන හඳුනා ගන්න ගියම සියුම් සියුම් තැන්වල මේ ව්‍යාපාදයන් ඇති වෙනවා පින්නත් නේ. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෝ ගැන හෝ පුද්ගලයෙක් ගැන හෝ වස්තු වස්තුවක් ගැන හෝ වස්තුන් ගැන හෝ යම්කිසි ක්‍රියාවක් ගැන හෝ යම්කිසි විරුද්ධ ස්වභාවයක් අපේ තුල ඇති වෙනවා නම් අප්‍රිය ස්වභාවයක් ඇති වෙනවා නම් ක්‍රෝධ කෝප වෛර දේශ බය මේ ඔක්කොගෙම එන්නේ ඔන්න ව්‍යාපාදයට අදාළ දේවල්ම තමයි ඒ අප්‍රිය ස්වභාවය විරුද්ධ ස්වභාවය අපේ තුර ගැටෙන ගතිය අන්න ඒක තමයි මේ ව්‍යාපාදය කියලා කියන්නේ ඉතින් මේක කොහොමත් ඔය චිත්ත ඒකාග්‍රතාවයකට යන්න පුළුවන්කමක් නැති ස්වභාවයක් ඉඳලා තමයි නීවරණය කියලා කියන්නේ ධ්‍යානය ලැබීමට ඒ වගේම අවබෝධයක් ලැබීමට බැරි වෙනවා අනිත් එක තමයි ව්‍යාපාදේ ඇති වුණාද Tamanට අනර්ථයක් අනුන්ට අනර්ථයක් දෙපැත්තටම අනර්ථයක් වෙන්නේ අර්ථයක් වෙන්නෙම නැහැ ඒත් එක්කම යම් විදිහකින් ව්‍යාපාදයක් ඇති වුණාද ඒ ව්‍යාපාදයෙන් වැඩගෙන ගිහිල්ලා නම් ඒ ව්‍යාපාදයෙන් පෙළෙමින් ඉන්නවා නම් අන්න ඒ වැඩගෙන ගිහිල්ලා ඒ ව්‍යාපාදයටම අනුගත වෙලා ඉන්න වෙලාවක Tamanට බොහෝ කාලයක් භාවිතා කළපු දේවල් පවා වැටහෙන්නේ නැහැ. ඒ විතර එහෙමනම් ඉතින් භාවිතා නොකරපු දේවල් ගැන කවර කතාවක්ද අර කැකෑරි කැකෑරි උණු වෙන ජල බඳුන වගේ කියලා தත්ත්වයක් තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ. ඉතින් ඔය ගැටෙන දේවල් තනියම දැන් අපි වික්ෂුන් වහන්සේ නමක් නැත්තම් අරණ්‍යයක ඉන්න ගිහිතැනැත්තෙක් තනියම ඉන්නකොට බයක් උපදිනවා නම් ඊළඟට කැමති විදිහට අර කාමච්ඡන්දේදී කිව්වා වගේ තමන්ට ගින්නක් උපදිනවනේ ආහාර එහෙම අඩු වෙනකොට ඒ වගේම ආහාර පාන අඩු වෙනකොට නොයෙකුත් කාරණා වලින් බාධාවල් සිද්ධ වෙනකොට නොසතුටක් ඇති වෙනව නම් නිකන් ගැටීමක් මේ මොන කරදරයක්ද මේක හරියන්නේ නැහැ කියලා ගැටීමක් ඇති වෙනව නම් ඒ සියුම් සියුම් වශයෙන් මේ හැමතැනකම තියෙන්නේ දුක් ඇති වෙන ස්වභාවය තියෙනවා නම් ඒ තියෙන ව්‍යාපාදයමයි ඒ තියෙන ගැටීමමයි. ඒ තැන්වල සෞම්‍ය නැහැ තමන් ඉන්න තැන තියෙන අඩුපාඩුත් එක්ක ගැටෙනවා. හරිද? ඉතින් ඒවා හුඟක් වෙලාවට ওই කාමච්ඡන්දයත් එහෙමයි පින්නත් මේ සමහර තියෙන කාමච්ඡන්දයක්. දැන් දරුවෙකුට තියෙන ආදරයක් කියලා කියන්නේ කාමච්ඡන්දයක්. ඒ ආදරය කියන්නේ නොබලා ඉන්න බැරි ගතියක් තියෙනවා නම් නොදැක ඉන්න බැරි ගතියක් තියෙනවා නම් කාමච්ඡන්දයක්. ඒවා ඒක අකුසලයක්. බොහෝ අය හඳුනාගන්නේ නැහැ ඒකවත් අකුසලයක් කියලා. එතකොට ව්‍යාපාදත් එහෙම මේ පුංචි පුංචි තැන් වල ගැටෙන ගති තියෙනවා නම් තමන්ගේ ජීවිතය අරගෙන යනකොට ඒ ඔක්කොම නැති කරන්න පුහුණු කරන්න ඕනේ මේක සෙල්ලම් වැඩක් නෙවෙයි මේවා අයින් කරන ඒවා පහසු වැඩක් නෙවෙයි මේවට අකණ්ඩ උත්සාහයක් දරන්න ඕන පින්නත් නේ නැත්තම් බොහෝම අපහසුකම් දැනෙනවා මොකද කරගෙන යන්න බොහොම අමාරු ස්වභාවයක් තියෙන වැඩපිළිවෙලක් තමයි මේ නීවරණ යටපත් කරගෙනම වාසය කිරීම. ඉතින් ඒකට අදාළ මානසිකාර උපදවා ගන්න ඕන. ඒතර මේ සියුම් සියුම් තැනකවත්වත් Tamanට ව්‍යාපාදයක් ඇති නොවන ආකාරයට අපේ මනස හැඩගස්සවා ගන්නට නම් මේ සියුම් සියුම් තැන්වලදී පවා තියෙන මේ ව්‍යාපාදය හඳුනා ගන්න ඕන විශේෂයෙන්ම ඔවා හඳුනා ගන්න පුළුවන් ඔය පොඩි පොඩි තැන්වල පවා උපදින දේවල් හඳුනා ගන්න පුළුවන් තවත් පුංචි පරීක්ෂණයක් තියෙනවා. ඒක තමයි මේ කුමන හෝ භාවනාවකින් චිත්ත සමාධියක් Tamanට වර්ධනය වෙලා තියෙනවා නම් ඒ එහෙම වර්ධනය වෙලා තියෙන සමාධියට මේවා ඒ කාලෙන් කාලට ඉස්මතු වෙලා ආවොත් සමාධිය බොහෝ වශයෙන් කැඩෙනවා. සමාධිය පවත් ගන්න බෑ. Tamanගේ යම්කිසි විදිහකින් වර්ධනයක් තියෙනවා කියලා Taman තීරණයක් කරගෙන ඉන්නවා නම් කුමන හෝ පැත්තකින් ධාර්මික වර්ධනයක් මගේ තුළ තියෙනවා කියලා දැනෙනවා නම් තමන්ගේ චිත්ත සමාධිය පොඩ්ඩක් පරික්ෂා කරන්න. මේ දවස්වල කොහොමද මගේ සමාධිය? මට ටිකක් සැකයක් තියෙනවා නම් මට තේරෙන්නේ නැහැ. එහෙම ලොකුවට නම් දැනෙන්නේ නැහැ. නමුත් මේ මම නිකන් ටිකක් වැඩි වගේ මේ කාමච්ඡන්ද ආදී මේ දවස්වල කියලා තේරෙනවා නම් ඉක්මනට එක දවසකින් නම් ඒක තේරුම් ගන්න අමාරු වෙනවා. එක දවසක් ඒක පාඩම් පරයන්කේ ඉඳගෙන උත්සාහ කරනකොට අසාර්ථක වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් දවස් දෙක තුනක් Taman එක දිගට උත්සාහ කරලා බලද්දී හැමදාම හිත නොයෙකුත් විතර්ක වලින් පිරෙනවා නම් තමන්ගේ කලින් පුහුණු කරපු ඒකාග්‍රතාවයකට යන්නට නොහැකිනම් එක දිගට නැగి නැగి නැగి නැగి එක්කෝ ව්‍යාපාදයට අදාළව කාමචන්දයට අදාළව එනවා නම් බොහෝ කාරණාවන් ඉතින් තේරුම් ගන්න ඕනේ දැන් මම හොඳට යට වෙලා ඉන්නේ කියලා. එහෙම තේරුම් ගන්න පුළුවන් සමාධියට බාධා වෙනවා නම් ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ව්‍යාපාදය ගැන ওই විදිහට අපි දැනගන්න ඕනේ. මොකක්ද ව්‍යාපාදයට හේතු වෙන මූල කාරණාවන්? අත්ති වික්කවේ පටික නිමිත්තං තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා ව්‍යාපාද නීවරණස්ස උපාදාය උප්පන්නස්ස වා ව්‍යාපාද නීවරණස්ස බියෝ භාවාය වේපුල්ලාය කියලා සඳහන් කරලා තියෙන්නේ පටිග නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරය. හරිද? පටිග නිමිත්ත සහ අයෝනිසෝ මනසිකාරය. එහෙනම් ගැටෙන නිමිත්ත හැප්පෙන අරමුණත් එක්ක හැප්පෙන ගතිය. අරමුණත් එක්ක නොසන්සුන් ගතිය. එතකොට අප්‍රිය ගතිය, විරුද්ධ ගතිය. ඒ වගේ තේරුම් ගන්න ඕන. අපි හැපි හැපි නැතුව ඉදිරියට යන්න පුළුවන් වෙන්න ඕන අපිට එන හැම අරමුණකදීම ඉදිරියට අපේ හිත අරගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕන අදාළ අරමුණට යන්න මේ හැප්පෙන්න ගත්තොත් යන්න බෑ. අපි ගමන් හරියට වාහනයක් පදවගෙන යනවා වගේ කියලා. ඒතර වාහනේ කොහේ හරි තැන් තැන් වල හැප්පෙනවා වගේ තමයි මේ. ඉතින් අපිට ඕන අවබෝධය සඳහා යන්නට පුළුවන්කමක් නැහැ පින්වත්නි. මේ වගේ මේ පටික නිමිත්ත තියෙද්ද දැන් පටික නිමිත්ත කියනකොට අපි දන්නවා ඒවා සුද්ධ කරගන්න ඕන විදිහවල් බොහෝමයක් අපි කතා කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඒවා අයින් කරගන්න ඕන ප්‍රසාදය උපදවා ගන්න ඕන මිනිස්සු තුල විශේෂයෙන් මිනිසුන් ගැන ප්‍රසාදය උපදවා ගැනීම සඳහා සියලු ලොවේහි ඉන්න මිනිසුන් ගැන ප්‍රසාද හැඟීමක් ඇති කර ගැනීම සඳහා ආඝාත පටිවිණ සූත්‍රයේ තියෙන ආකාරයන් හරියම වැදගත් වෙනවා. මේ මානසිකාර හදාගන්න ඕන අපි කලින් කතා කරා වගේ නියමාකාර මානසිකාර හදාගන්න ඕන අත්ති වික්කවේ මෙත්තා චේතෝ විමුක්ති තත්ත යෝනිසෝ මානසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා ව්‍යාපාදස්ස අනුපාදාය uppannassawa ව්‍යාපාදස්ස පහනාය න වියෝ භවය මේ මෛත්‍රී චේතෝ විමුක්තිය පිළිබඳව නොයෙකුත් ආකාරයේ මෙනෙහි කිරීම. ඒ කියන්නේ මෛත්‍රියෙන් හිත පුරවා ගැනීම. අපි දන්නවනේ සීමා සම්බේධයටපත් වෙච්ච මෛත්‍රිය. කොයිතරම්නම් ඒ කියන්නේ හැම කෙනෙක් කෙරෙහිම අතිප්‍රිය කෙනා කෙරෙහි එතකොට වෛරී කෙනා කෙරෙහි ප්‍රිය කෙනා කෙරෙහි මධ්‍යස්ථ කෙනා කෙරෙහි තමා කෙරෙහි සම හැඟීමක් නානත්වයක් නැති සම හැඟීමක් සහිත මෛත්‍රයක් එවැනි මෛත්‍රයක් විසිරුවා හැරියාම ලෝකේ පුරාවට දිසාන් දිසා වශයෙන් හෝ කුමන ආකාරයකින් හෝ අන්න ඒ තුල අප්පනා වියප්පනා චේතසෝ අබිනිරූපනා කියන මානසික தත්වයකටපත් වුනහම කියනවා මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. ඉතින් ඒකට අවශ්‍ය කරන මෙනෙහි කිරීම සිද්ධ කරන්නට ඕනේ. ඒතර ව්‍යාපාදයට අදාළ නොවන මෙනෙහි කිරීම සිද්ධ කරන්න ඕනේ. අපේ පින්නන්ත අය චුට්ටක් කල්පනා කරලා බලන්න ව්‍යාපාදේ තියෙන තරහේ තියෙන ආදීනව මෙනෙහි කරලා මෛත්‍රියේ තියෙන ආනිසංස මෙනෙහි කරලා හැම වෙලාවකම වගේ හිතේ උපදින්න ඕනේ හැම වෙලාවකම වගේ හිතේ උපදින්න ඕනේ මේ තරහ අයින් කරන්න ඕන අයින් කරන්න ඕන කියන හැඟීමක් මෛත්‍රී භාවනාව කරන අය තුළ ඇති වෙන අදහස් ගන්නවානේ මම වෛර නැත්තේ තරහ නැත්තේ දුක් පීඩා නැත්තේ සුවපත් වූ සිතක් එක් වෙන්වා කියලා මා මෙන්ම කියලා අන් අය කරෙහිනේ මේ හැඟීම උපදවා ගන්නෙ. ඉතින් එතකොට මේ මේ සඳහා මේ වෛර නැති තත්වයකට තරහ නැති තත්වයකටපත් වෙන්න ඕනේ කියන එක දැනෙන්න හොඳට ඒකේ ආදීනව මෙහි කරනන්න මේ මානසිකාරය හැදෙන්න ඕන. හැම වෙලෙම අදහසක් වෙන අපිට එක මානසිකාරයක් තියෙන මම මේ මේ බලන්න ඒවා තේරුම් ගත්තාම අපේ මානසිකාරය ගැන තේරුම් ගන්න ඕනේ කියලා මම කියන්නේ කායික සහ මානසික දුක් ගැන. හරිද? කායික සහ මානසික දුක් ඇතිවීම පිළිබඳව අපේ කැමැත්තක් තියනවාද? කොයි වෙලාවකවත් නැහැ. ඒකෙන්ද හැම වෙලෙම අපිට තියෙන අදහසක් තියෙනවා මම මේක වචනෙන් කියන්නේ මම දුක් පීඩා නැත්තේක් වෙම්වා මට එහෙම දුක් පීඩාවක් කවදාකවත් ඇති වෙන්න එපා කියන අදහසක් හැඟීමක් හැඟීමක් ඒ සඳහා ක්‍රියාත්මක වීමක් මානසික දුක් පීඩා ඇති වෙන්න එපා කියන එක පිළිබඳව හැඟීමක් ඒ සඳහා ක්‍රියාත්මක වීමක් හැම වෙලෙම තියෙනවා අපි ළඟ. ඒකනේ අර මේ යම්කිසි කෙනෙක් දැක්කේ නැත්නම් මට හිතට දුකක් ඇති වෙලා තියෙනවා නම් මම දකින්න දුවන්නේ ඒකයි. හරි ඒක හරිම ක්‍රමේ නොවුනට ඒ දුක් පීඩා තියාගෙන ඉන්න මගේ පැත්තෙන් කැමැත්තක් පොඩ්ඩක්වත් නැහැ. ඒ දුක් පීඩා නැති කර ගන්නටමයි හැම වෙලේම උත්සාහ කරන්නේ. ඒ දුක් පීඩා නැති කර ගන්නටමයි හැම වෙලේම උත්සාහ කරන්නේ. ඒක තියාගෙන ඉන්න කිසිම උත්සාහයක් නැහැ. ඒ කියන්නේ හැම වෙලේම තියනවා කායික පීඩා නැත්තෙක් වෙම්වා මානසික පීඩා නැත්තෙක් වෙම්වා කියන අදහස ඒකයි ඒ කියන්නේ දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවපත් වූ සිතක් එක් වෙම්වා කියලා. ඒතකොට මට ප්‍රිය අය ගැන මට ඒ ප්‍රිය පුද්ගලයෝත් මේ ආකාරයෙන් වෙන්න මං විතරක් නෙවෙයි මේ විදිහටම වෙන්න ඕනේ කියලා අදහසක් නේ එන්නේ. ඒ මානසිකාරය අපිට තියෙන්නේ මේ දුක් පීඩාවට අපි කැමති එතකොට තරහ වෛර කියන ඒවා මේ ආකාරයටම මට දුක් පීඩා ගෙන දෙන ඒන ඒවා කියලා ඒවා අයින් කරන්න ඕනේවා කියලා මානසිකත්වය මගේ ළඟ හුඟක් කලාවට නෑ හුඟක් අය ළඟ. හරිද? අන්නේ ඒක උපද්දවන්න ඕන අර කායික පීඩා ඇති නොවේවා මානසික පීඩා ඇති නොවේවා කියන ප්‍රාර්ථනාව අදහස හැම වෙලෙම තියෙනවා අපි ළඟ. ඒක වචනෙන්වත් කියලා නෑ. නමුත් තියෙනවා. ඒකයි ඒ ඒ හැඟීම කොච්චර තියෙනවද කියලා නම් ඒ හැඟීම වර්ධනය කරගන්න ඒ හැඟීම කොච්චර ප්‍රබලද කියනවනේ ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. ඒ දුක් පීඩා නැති කර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් හිතන්න වෛරයක් හරි තරහක් හරි ඇති වුණා කියලා ඊයේ පෙරේදා දවස් කොයි වෙලාවක හරි තැනකදී වෛරයක් හරි මොකක් හරි ආවා කියලා Tamanට අන්න ඒ ආපු වෙලාවකදී ඒක භයානක දෙයක් විදිහට Tamanගේ මානසිකාරය හැදිලා නැත්තම් වෛර නැත්තේක් වෙම්වා කියන අදහස එන්නේ නැහැ. තරහ නැත්තේක් වෙම්වා කියන අදහස එන්නේ නැහැ. අන්න ඒකින්ද අධිකතරව මෙනෙහි කිරීම කරන්න ඕනේ. ආදීනව සඳහා ආදීනව දකින්න ඕන තරහේ ඒ දැකලා මෛත්‍රී ආනිසංස දැකලා මොකද කරන්න ඕනේ? ඒ අදහස එන තුරුම මේක මෙනෙහි කරගන්න ඒක හරියම වැදගත් කාරණාවක්. ඒකත් එක තමයි පින්වත්නි අපිට ඒ ඇති වෙන ඒ ඒ තරහා නැති කර ගැනීම සඳහා එන අදහසත් එක්ක තමයි අපේ ඉදිරියක් නිර්මාණය වෙන්නේ කොයි විදිහටද මේ මෛත්‍රිය වඩන්නේ කොහොමද තරහ නැති කරගන්නේ කොහොමද කියලා අර මම කිව්ව මානසිකාරයේ ඒ මොහොතේම එන මානසිකාර හැදෙන්න ඔන්න වගේ උපක්‍රම සීලී වෙන්නට ඕනේ මෛත්‍රී චේතෝ විමුක්තිය ගැන මෙනෙහි කරන්න ඕනේ ඒකින්ද මේ පටිඝ නිමිත්ත අයින් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළවල් බොහෝමයක් තියෙනවා. ඉතින් ඒවා ගැන අපි ඊටාම ප්‍රබලව කරුණාකාරණා දැනගෙන මේ දේවල් ඉවත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ නිර්මාණය කරගන්න ඕන. ඒ සඳහා කළ යුතු දේවල් බලමු අපි එකින් එක අරගෙන කොහොමද මේ මානසික தත්ත්වය සකස් කරගන්නේ කියලා.